දෙවෙනි ප්‍රශ්නේ අපේ අමුදුරනේ දැන් සක්කාද ඒක ඒක වැදගත් එකක් නේ මේ දිට්ඨිය කියන එක. නමුත් මේ පටිච්ච සමුපාදයේ අපේ අමුදුරනේ ඔක ඇතුළත් කරලා නැත්තේ මොකක් කර හේතුවත් අපන්ත හිතා ගන්න පුළුවන්. පටිච්ච සම්පාදයේදී මේක ඇතුළත් කරලා නැත්තේ මේකටත් මුලින් තියෙන අවිද්‍යාව තමයි එතන ප්‍රධාන කාරණේ හැටියට දක්වන්නේ. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා. ඒ අවිද්‍යාව මූලික වෙනකොට සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය දැන් අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියනකොට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර. ඒ ටිකයි ගැනෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් අපි පංචස්කන්ධය පිළිබඳව කියන සංඛාර ගත්තන් පස්සේ එතන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර විතරක් නෙමෙයි චෛතසික චෛතසික 52කින් වේදනා සංඥා හැරුණකොට ඊතුරු චෛතසික ටික සියල්ල. එතකොට ඒ චෛතසික සියල්ල තුලින් දැන් අපි දල වශයෙන් ගත්තන් පස්සේ මේ සංඛාර කිව්වන් පස්සේ එතන තමයි අර චේතනාවත් එක්කලා විවිධ දේවල් අපි ගොඩනගන්නේ සිතන්නේ කල්පනා කරන්නේ ඔක්කොම මේ චෛතසික ටික පාදක කොටගෙන. එතකොට එතනින් එහාට සියල්ලම නිර්මාණය කරනවා මේ සංස්කාර විසින්. එතකොට මේ සංස්කාර නිර්මාණය කිරීමේ කටයුත්ත කරන්නෙම අර වැරදි දෘෂ්ටියත් එක්කලා. දැන් මේ පටිච්චසම්පාද කතාවේ දිට්ඨිය වෙනම මතු කරලා පෙන්වුවේ නැති වුණාට ඒ අවිද්‍යාව මූලික කොටගෙන ඇතිවෙන ඒ හැමතැනකම මේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ ඒ වැරදි දෘෂ්ටිය පාදක කොටගෙනයි. මොකද සෝවාන් මාර්ග ඥානයට ඇතුල් වීමත් එක්කලා සම්පූර්ණ පටිච්චසම්පාද ක්‍රියාවලිය භව හතක් ඇතුළත නවතින තැනකට ස්වභාවිකවම එනවා. ඒ නිසා තමයි සෝවාන් පුද්ගලයා කොයිතරම් ප්‍රමාද වුණත් ඒ තැනත්තා භව හතක් ඇතුළත නිවන් දකින්න පුළුවන් මට්ටමක දැන් මෙතන සත්වේ පුද්ගලික ආත්මයක් නැහැනේ. ඒතරේ නාම රූප ධර්ම ටික කොයිතරම් ප්‍රමාද වුණත් භව හතක් ඇතුළත නිම වෙන තැනකට, ශ්‍රය වෙන තැනකට, පූර්ණ වශයෙන් නිරුද්ධ වෙන තැනකට එනවා. එතකොට අර පටිච්චසම්පාද ක්‍රියාවලිය සම්පූර්ණයෙන් දුර්වල කරන කඩයින. එතකොට මේ කඩයිමට එනකම්ම එයා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මෝහය පාදක කොටගෙන අර වැරදි දෘෂ්ටීන් යම් යම් ප්‍රමාණයට ඇති වෙනවා. එතකොට මේ ditthිය කියන එක අත්‍යවශ්‍යම නැහැ සංසාර ප්‍රවෘත්තියට. ditthිය කියන එක දැන් අපි හිතමුකෝ දැන් සෝවන් මාර්ගඥාණයෙන් දිට්ඨිය අහෝසි වෙනවනේ. අහෝසි වුණත් එයා සසරේ පවතිනවනේ භව හතක් දක්වා අනාග සතරදාගාමී අනාගාමී අරහත් වෙනකම් පවතිනවා. ඒතකොට ඒ පවතින්නට එතකොට අපිට පේනවා දිට්ඨිය අත්‍යවශ්‍ය නෑ එයාට සසර පවතින්න. ඒ නිසා සංසාර ප්‍රවෘත්තිය ගැන කතා කරනකොට දිට්ඨිය අපි එතනට යෙදුවොත් එතකොට සෝවාන් මාර්ගඥාණයෙන් ඒ දිට්ඨිය අහෝසි වෙනවා. එතකොට ඒක සීමිත කොටසකට විතරක්. ඒ කියන්නේ ප්‍රත්‍යඥයාගේ සංසාර ප්‍රවෘත්තිය ගැන පමණක් කතා කිරීමක් වගේ තැනකට එනවා. දැන් පටිච්චසම්පාදයේ දේශනා කරන්නේ සමස්ත සත්වයන්ගේ සාංශාරික ප්‍රවෘත්තිය. එතකොට ඒක සෝවාන් පුද්ගලයාට සකෘදාගාම පුද්ගලයාටත් අදාළයි. අනාගාම පුද්ගලයාටත් ඒක අදාළයි. ඒ වගේ පදනමක තමයි පටිච්චසම්පාදයේ විස්තර කරලා තියෙන එක මූල ධර්මයේ හැටියට. එහෙම අපේ අඳුරනේ බොහොම හොඳ පැහැදිලි කිරීම් දෙකක් අපේ අඳුරනේ ඒක මේ ටික ඔක සාමාන්‍ය පොතපතෙන් අපිට දැනගන්න පුළුවන් දෙකක් නෙමෙයි කියන්නේ ඒ කියන්නේ සම්මා දිට්ඨිය වෙන්නේ ඒ කියන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කියන වචනේ දෙන්නේ මොකද කියලා බැලුවාම තමයි අප වංශකේ පැහැදිලි කිරීම කොච්චර වැදගත්ද කියලා අනිත් එක අර ඇයි පටිච්ච සම්පාදේ ඒක නැත්තේ සංසාර ප්‍රවෘත්තියට අනිවාර්ය සාධකයක් නෙමෙයි කියන එක ඔබ අන්තර බොහොම පිං මේ තෙරුවන් සරණයි අපේ හොඳ පැහැදිලි කිරීමට. බොහොම පිං මොකද මේ ඇත්තටම මේ දැන් ඒ වගේ අර හුඟක් සියුම් කාරණා මම ගොඩක් අගය කරන්නේ ඒකයි දැන් මේ සාකච්ඡාවේදී අපිත් හුඟක් වැඩෙනවා දැන් ඔය අහපු ප්‍රශ්න දෙකම මමත් ඇත්තටම මීට කලින් ඔය විදිහට හිතලා තිබිච්ච කාරණා නෙමෙයි. ඒතකොට දැන් ධර්ම කාරණේ හැටියට අපි මූලික මූලධර්මයේ තේරුම් අරගෙන තියෙනවා. හැබැයි දැන් අපෙන් කවුරුවත් ඔය ඉස්සරලා ওই ප්‍රශ්න දෙක අහලත් නැහැ. ඒ නිසා අපි ඒ ගැන හිතලත් නැහැ. නමුත් අර මූලික ධර්මයේ මත පිහිටලා අපි යමක් විග්‍රහ කරගන්න වෑයම් කරනකොට අපට අන්න අර විතක්ක ਵਿਚාර සති සම්පජාඤ්ඤය තුලින් අරක විමසන්න වෙනවා. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් විමසන්න. එහෙම විමසනකොට විමසනකොට තමයි මෙතෙක් අපට ස්පර්ශ නොවු විවිධ පැති ස්පර්ශ වෙන්නට ගන්නෙ. ඉතින් ඇත්තටම මේ ධර්ම සාකච්ඡාව මමත් හරි සතුටින් කැමැත්තෙන් කරන්නේ ওই විදිහට බොහෝ දෙනා අහන බොහොම සියුම් ප්‍රශ්න නිසා අපේ මනස උනත් අපි මෙතෙක් ස්පර්ශ නොකරපු පැතිවලට ගොඩාක් මනස විහිදෙනවා ඒකත් එක්ක තමයි අපේ ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ නිසා ඉන්දික මහත්මයාටත් බොහොම පිං සිද්ධ වෙනවා ඒ වගේ සියුම් කරුණු මතු කිරීම සම්බන්ධ. අවසරයි බඳුර. ඔබ තෙරුවන් සරණ. තෙරුවන් සරණයි.